අරුණ මහතුංග මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්ස අද සාකච්ඡාව ගොඩක්ම වැදගත් කියලා හිතෙනවා මොකද ඒකෙන් මතුවෙච්ච කරුණු අපි හිතුවට වඩා සමාධිය පැත්තත් ඒ වගේම ධාන පැත්තත් අපිට පැහැදිලි කරගන්නට උදව් වුණා ඒකට ස්වාමින් වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා මම අහන්න ඉන්න ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මට තේරිච්ච හැටියට දැන් සමාධි හිතක් හොඳට අපිට තියෙනකොට අපි කරන ඕනෑම වැඩකදී හිත ඊ타මත්ම වේගයෙන් ගැඹුරට බහැලා ඒක හොඳට අහුමුළු ඇතුව ඒක අල්ලගන්න පුළුවන් කියාවක් තියෙනවා කියන එක මට හිතුණා ඒත් එකම දැන් දැන් අමතක වීම වගේ දේවල් ගැන කතා කරනකොට අපි බොහෝ විට කියන්නේ සතියේ අඩුකම කියලා. සතිමත් බව අඩුකම කියලා. නමුත් දැන් මේ කියපු දේවල් ගැන හිතනකොට හිතුණා දැන් අපි එදිනෙදා ජීවිතයේදී දැන් සමහර වෙලාවට ලයිට් එකක් හරි මොකක් හරි ස්විච් එකක් ඕෆ් කරන එක නිතරම කරන දෙයක්. ඒක ඇතැම් අවස්ථාවල කළාද නොකළාද කියලා සැකයක් ඇති වෙනවා. එතකොට එතෙන්දි හිතුණා මට ඔය කියන විදිහට ඒ කරන එකින් එක කරන ඒ දිනචර්යාවේ හැම කොටසකටම සතිය අවශ්‍යයි. නමුත් එතන සතියත් එක්ක එකතු වෙලා මේක අර ගැඹුරට බැහැලා ඒක අල්ලගෙන මතකයේ තබා ගැනීමට එකතු කරගන්න ඒකේ රසය කියන දේ හඳුනා ගන්න සමාජියත් උදව් වෙනවා ඇති කියන හැඟීමක් ඇති වුණා. ඒ ගැන පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. අනිවාර්යෙන්ම ඔබතුමා කිව්ව කාරණේ නිවැරදි. ඒ කියන්නේ සතියෙන් කරන්නේ සිහි කරලා දෙන ගතිය. මේ සමාධියෙන් තමයි එහි රසය ගන්නට අවශ්‍ය විදිහට අර ඒක ඇතුළට හරියට දැසගන්න. කිඳා බහින්නේ. එතකොට එහෙම හරියට දැසගත්තොත් තමයි ඒකේ රසය ගන්න. ඒ රසය හරියට ගත්තොත් තමයි සිහියට පුළුවන්කම තියෙන්නේ සිහි කරලා දෙන්න. දැන් අපි පෙර දිනෙත් සාකච්ඡා කළා නොදන්නා දෙයක් සිහි කරලා දෙන්නට පුළුවන් කමක් නැහැනේ. දන්නා දෙයක් නේ සිහි කරලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අර සතිපට්ඨානයේදී සිහිය එක එක ස්වરૂපයෙන් ප්‍රගුණ කරනවා. එක එක පැතිවලින්. එතකොට දැන් කය දිහා බලනකොට ඒකේ ධාතු වශයෙන් බලන්න, අසුභ වශයෙන් බලන්න, පටික්කුල වශයෙන් බලන්න. එතකොට ඒ පිළිබඳව අපි කොහොමද සම්‍යක් ප්‍රධාන වශයෙන් බල මේ ප්‍රඥාවෙන් කොහොමද අපි බලන්නේ මේ එක එක ස්වરૂපයෙන් අපි පුහුණු කරන්නේ ඒ පුහුණු කළාට පස්සේ තමයි සිහියට පුළුවන්කම තියෙන්නේ එක් එක් ස්වરૂපයන්ගෙන් අපට සිහිපත් කරලා දෙන්නේ. ඒ ඒ මොහොතේ පවතින ස්වરૂපය. එතකොට දැන් අපි කල්ලාත්ව ඒ ස්වરૂපයන් දැකගෙන තිබුණේ නැතිනම් ඒ දැකගන්නේ එතකොට අපි සිහියෙන් අවධානය යොමු කළාම ඒකාග්‍රතාවයෙන් තමයි ඒක හරියට ගන්නේ. තර සිහියෙන් අවධානය යොමු කරනවා. ඒ අවධානය යොමු කරන්නේ අරමුණ කොච්චර හොඳට ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒකාගත. මේ මේ ධර්ම එකකට එකක් සම්බන්ධයි. සමාධිය වැඩෙන පමණට සිහිය වැඩෙන්න උදව් වෙනවා. සිහිය වැඩෙන පමණට සමාධිය වැඩෙන්න උදව් මේ දෙකම වැඩෙන පමණට ප්‍රඥාව වැඩෙන්න උදව් ප්‍රඥාව වැඩෙන පමණට මේ දෙකම වැඩෙන. මේවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවේමින් තමයි මේ ක්‍රියාවලිය සංවර්ධනය වෙන්නේ. එතකොට අන්න එහෙම වෙනකොට තමයි තීව්‍රතාවය කියන එක වැඩි වෙන්නේ. දැන් අපි හිතමු දැන් හැමසිතකම තියෙනවා අරමුණෙහි নানা ස්වરૂප ගන්න නැතුව එක් ස්වરૂපයක් ගන්න ගතියක් හැමසිතකම තියෙනවා. තිරසං සතා තුලත් තියෙනවා. මේක කොහොමද දියුණු කරන්නේ? අන්න දියුණු කරන විදිහ තමයි සතිය වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනකොට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩනකොට සතිය වැඩනවා ප්‍රඥාව අන්න එහෙම මේ අවශේෂ ධර්මයන්ගේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක විශේෂයෙන්ම දේශනා කරන සූත්‍ර දේශනාවලදී ආර්ය ශ්‍රාංක මාර්ගයේදී ප්‍රඥාව වඩනකොට අවශේෂ ධර්ම එකට පරිස්කාරය. සමාධිය වඩනකොට සමාධියට අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන ධර්ම පරිස්කාර වෙලා තමයි සමාධිය වැඩෙන්නේ. අන්න ඒ අවශේෂ ධර්ම පරිස්කාර වෙලා සමාධිය වැඩෙනකොට තමයි සමාධිය තීව්‍ර ඒකේ ගුණාත්මක බව වැඩි අන්න ඒ විදිහට අන්න ඕනේ වශයෙන් ප්‍රත්‍යවෙද්දී ඒවැ තීව්‍රතාවය වැඩෙනවා. එතකොට විමුක්තිය සම්බන්ධව නම් ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය වැඩෙන්නේ. ඒතනත්තාට ඒක බෝධිපාක්ෂික ගුණයෙන් යුක්තව වඩා තීව්‍රයි. අර ධානාදිය වඩන වඩන්න නම් වැඩි කාලයක් උත්සාහ කරලා තියෙන්නේ බෝධිපාක්ෂික ගුණයෙන් නෙමේ තීව්‍ර වෙලා තියෙන්නේ අර සමාධි ගුණය විතරයි. එතකොට එහි සති ගුණය විතරයි. ඒතර මේ පැත්තට හැරෙව්වට පස්සේ මේ පැත්තට හරවලා දිගු කලක් ඒක පුහුණු කරනකොට බෝධිපාක්ෂික ගුණයෙන් වැඩෙන්නට ගන්නවා. ඉතින් එතකොට සිහියේ කෘත්‍ය එකක් සමාධියේ කෘත්‍ය එකක් ඔබතුමා කිව්වා වගේ දැන් ලයිට් එක දැම්මද නැද්ද දොර වැහුවද නැද්ද කියන එක හරියට සිහි කරලා දෙන්න පුළුවන් වෙන්නේ සිතට ඒ කරන ක්‍රියාවෙදී අපට ඒකාග්‍රතාවය ප්‍රබල වුණා නම් තමයි. ඉතින් ඒ නිසා එතන ඒකාග්‍රතාවය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අරමුණ නිවැරදිව ගන්න.